හොඳයි. මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ භාවනා කටයුතු මුල් කරගෙන යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. බන්දු ජීව මහතාට දහම් ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඔව් ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටි කියන එක අපිට ඒකද දැන් අපේ භාවිතා කරන වචන මාත්‍රයෙන් අපිට ඒක කොහොමද හරියටම කියා ගන්න දැන් අපි ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම සිත මුල් කරගෙන යම් ආකාරයකට එක දිගටම සිටීම සිටීම නිසා සිතේ ඇතිවන මේ පද්දයකට කියන්නේ ඒ උපාදානත් එක්ක ඇතිවන තත්ත්වගත වීමක්ද එතකොට ඒක හොඳ පැත්තටත් වෙනවා නරක පැත්තටත් දැන් අපිට ඕකම වෙනවා කියලා වගේ මට තේරෙන්නේ දැන් අපි හිතුවොත් දැන් අපේ එදිනදා දැන් අපි බාහිරේ තියෙන දේවල් අපි ඇස් හරහා දකින දේවල් වලට අපි ඒවට නම් දීලා ඒ තියෙන එකත් අපිට දැන් මුලදී ඒකට නමක් දීලා ඒ ආරෝපණය වෙලා තියෙන එක දෘෂ්ටියක් නමුත් ඒක අවිද්‍යාව නිසා ඇතිවෙච්ච නිසා ඒකට මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවා. ඒ වගේම දැන් මෙහි මෙතනදී කතා කරන දෘෂ්ටිගත වීම සම්පූර්ණ මනෝමූලික ව සිතන සිතුවිලි නිසා ඇතිවන දේවල්. එතකොට මේ එතකොට එහෙම ගත්තොත් දෘෂ්ටියක් කියන එක මනෝමූලිකවම වෙන දෙයක්ද නැත්නම් අර වගේ දෙයක් අවිද්‍යාව මුල් කරගෙන ඒ එන ටිකක් දෘෂ්ටිද කියලා පොඩ්ඩක් ඔව් අවිද්‍යාව මූලික වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි තුමු මේකෙදී ඇත්තටම බොහොම මූලික මට්ටම් වල සෑහෙන සක්කාය දිට්ඨියත් මෙතනදී මුල් වෙනවා. මොකද අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ. මේකේ යථා ස්වභාවයක් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි දේවල් වල ඝන සංඥාවකින් තමයි ගන්නෙ. දේවල් වල කම්පැක්ට්නස් හරහා තමයි ගන්න. මේ දේවල් කුට්ටියක් වශයෙන්, එකකයක් වශයෙන්, තනි gediyak වශයෙන්, දෙයක් වශයෙන් තමයි අපි සලකන්නේ. අපි තුමු දැන් අපි ගයක් හදාගත්තා. අතට දැන් මේ ගේ ගේය කියන එක තමයි අපේ ඔළුවේ තියෙන්නේ. අර ගේ හදද්දි ගයක් එතන තියුන්නේ නැහැ. නිකන් කළු ගල් එකතු කරගෙන, ගඩොල් එකතු කරගෙන, වැලි එකතු කරගෙන, සිමෙන්ති එකතු කරගෙන මේක හදාගෙන හදාගෙන හදාගෙන ගියා. පඩිය පඩිය හදාගෙන ගියා. අතිවාරමක් දැම්මා, බිත්ති බැන්දා, වහල ගැව්වා, ජනෙල් තිබ්බා, උළු අහු තිබ්බා, දොරවල් හයි කරා, ඊට පස්සේ තීන්ත යාගත්තා. ඉතින් ওই විදිහට අපි මේ ගෙයක් හැදුවා. ඊට පස්සේ ඒක දැන් ගෙයක්. ඔව්. ඒතර මේ ඝන සංඥාවෙන් තමයි දැන් අපි ඒක පරිහරණය කරන්නේ. ඒක අපිට දෙයක් බවට පත් වුණා. ඉතින් මෙතනම තියෙන්නේ අර තනිකර අපි මේ සංඥා පරිහරණය කරද්දී මුලා වීමක් තමයි තියෙන්නේ. සම්මුතිය තුළ අපි හිර වෙනවා. සම්මුතිය අපි සත්‍ය කරගන්නවා. ඊට පස්සේ මේ සම්මුතිය සම්මුතිය සත්‍ය කරගත්තාම එතකොට අපිට දකින වාරයක් ගානේ හිතේ මතක් වෙන වාරයක් ගානේ ගෙය ගෙය දෙයක් බවට පත් වෙලා ගේ ස්ථිර දෙයක් බවට පත් වෙලා ඒක තමයි දැන් අපි මනසින් පරිහරණය කරන්නේ. ඒත් සෑහෙන අවිද්‍යාවක් මුල් වෙලා තියෙනවා. ඒ වගේ දැන් එතකොට මේකේ ඒක තමයි අර අවස්ථා තුනකින් බුධාඳුරෝ පෙන්වන්නේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා. ඉතින් අද අපි ඇත්තට මේ කතා කරන්නේ ditthi විපල්ලාස ගැන. කියන්නේ දෘෂ්ටිගත වෙයි. එතකොට හැබැයි ඊට මෙහා හහු වෙනවා චිත්ත විපල්ලාස ඊටත් මෙහා වෙනවා සංඥා විපල්ලාස. ඒ කියන්නේ අපේ හඳුනා ගැනීම මට්ටමේදීම අපි සෑහෙන විකෘතියකට ලක් වෙනවා. අපි මුලදී ඇත්තම ඉඳුරන්ගෙන්නේ අපි ඔක්කොම මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ භුක්ති විඳිනවා. දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශ ලබනවා, මනසෙන් හිතනවා. අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ ඒතර මේ අපි ගාව තියෙනවයි කියලා සලකන මේ ඉඳුරන් හරහා. ඒතර ඒ ඉඳුරන්ගෙන් අරමුණු ගන්න මට්ටමේදී තවත් සාධක ගණනාවක් ඒකට බලපානවා හැබැයි. අපි ඇහැ ගැන විතරක් සැලකුවොත් අපිට ඇහැට පේන රූපය ඒ ඒ අවස්ථාවේදී අවට පවතින ආලෝකය මත තීරණය වෙනවා. ඒ රූපය අපි වෙතට කොයි දිශාවෙන්ද මුහුණලා තියෙන්නේ. අපි හිතමු එක්කෙනෙක් ඉස්සරහා පැත්ත බලන් ඉන්නවා අනිත් කෙනා පිටිපස්ස බලන් ඉන්නවා. එතකොට අපිට අපි මේ වෙලාවේදී ආගේ පිටිපස්සට දැක්කේ නැත්නම් ඉස්සරහද දැක්කේ නැත්නම් සයිඩ් එකද දැක්කේ. ඉතින් එතකොට මේ ඒ ඒ රූපයේ හැසිරීම අනුව ඒ රූපයේ ඉදිරිපත් වීම අනුව එතකොට අපිට ලැබෙන දෘෂ්ටිය අපිට ලැබෙන දැක්ම වෙනස් වෙනවා. පෙනීම වෙනස් වෙනවා. අපි අරමුණේ එක පැත්තකින් දැක්කේ අනිත් පැත්තෙන් දැක්කේ නැත්නම් අරමුණේ හැම පැත්තෙම දැක්කද? ඒ අරමුණේ පිටපොත්ත විතරයි අපිට හොඟක් පේන්නේ. ඇතුලේ තියෙන කොටස් ටික ඒකත් පේන්නේ නැහැ. ඒකත් ආවරණය වෙලා තියෙන්නේ. මල්ලෙන් වහලා තියෙන්නේ. රෙද්දකින් ආවරණය කරලා තියෙනවා. ඇතුලේ තියෙන මොනවාද කියලත් අපිට පේන්නේ නැහැ. ඒතර මේ ඇහැට පේන පෙනීම හරිම සීමා සහිතයි. ඒ වගේමයි ඒ ආලෝක කදම්බය අපේ ඇහැට නිවර්දිව ආවත් ඒ තියෙන ඇතම් වර්ණ විතරයි අපිට ඇහැ සංවේදී වෙන්නේ. අහලා තියෙන විබ්ජියෝර් කියලා අර අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ නේද? එතකොට මේ ආලෝක තරංගවල එක කොටාසයකට විතරයි අපේ ඇහැ සංවේදී. ඉතිරි වර්ණාවලිය එකක්වත් අපේ ඇහැට එන්නේ නැහැ. ඉතින් එතකොට මේ දැකීම කියන එක ගත්තොත් සෑහෙන සීමා සහිත වපසරියක සීමිත කොට්ටාසයක තමයි මේ දැකීම් ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒතර පරිපූර්ණ දැකීමක් නෙමෙයි මේ ඉන්ද්‍රිය වට්ටමේදී සිද්ධ වෙන්නේ. ඒතර එතන අපේ මේ ඇහි දෙන දුර්ලතාවයෙන් නිසාම අපි සලකන්නේ මේක ස්ථිරයි. මේක දිගට තියෙනවා. මේක මේ මොහොතේ නොවෙනස්ව තියෙන දෙයක් කියන පදනමේ තමයි අපි ගන්නෙ. සංඥා විපල්ලාස සත්‍යයක් තියෙන. ඊට පස්සේ ඒ ගත්ත වැරදි තොරතුරු මත පිහිටාගෙන තමයි අපි කල්පනා කරන්නේ. හිතලා බලන්නේ. ඒ හිතලා බලන වට්ටමේදී අපි අපේ කැලටිකුත් මේක අසර රින්ගෝ ගන්නවා. මම මේ දැකපු දේ දේ දැකපු කෙනා සම්බන්ධයෙන් මගේ යම්සි මේ වෙනකොටත් ඇති කරගත්ත අපි හිතමු ආකල්පයක් තියෙනවා. එයා හොඳයි කියලා ගත්ත ආකල්පයක් තියෙනවා. ඉතින් හොඳයි කියලා දැක්ම මම මේ අසර රින්ගෝ ගන්නවා. එයාට මගේ හිත ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට ඒ ඒ රාග නිශ්චිත ආකල්පේ මම මේකසට රින්ගෝ ගන්නවා. ඉතින් ඒ වගේ අපි මේ ලබන අත්දැකීමට සෑහෙන්න අපේ කෑලි මිශ්‍ර කරලා අපේ හිතේ තියෙන මනෝභාවයන් මිශ්‍ර කරලා තමයි අපි ඊළඟට මේක පරිහරණය කරන්නේ. ඒ අනුව තමයි තව මං හිතලා බලන්නේ. ඉබඳු හිතීමක් මත පදනම් වෙලා තමයි මම නිගමනයකට එළමෙන්නේ. මම යම්සි දැක්මක් ඇති කරගෙන යම්සි දෘෂ්ටියකට පිවිසෙන්නේ. ඒ දෘෂ්ටියත් දොඩ වැරදි. ඒ නිසා මේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස හරහා ගිහිල්ලා තමයි අපි මේ වගේ පටලවා ගන්නේ. දැන් ස්වාමිනාද දැන් මෙතන දේශනාවේදී කියන ඒවා ඔක්කොම අතීත බව මුල් කරගෙනනේ. එතකොට අතීත බව කියන ඒවා මේ සක්කාය දිට්ඨියකට අයිති දේවල් නෙමෙයිනේ. එතකොට ඒවා ඔක්කොම මනෝමූලිකනේ. දැන් සක්කාය දිට්ඨියත් මනෝමූලික තමයි. ඔව් ඔව් ඒ කියන්නේ දැන් මෙතනදී අතීත භවය කියන එක දැන් මේ වෙලාවේදී ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා තර්කානුකූලව කරලා කරන එක එතකොට එතන තියෙන ඝන සංඥාව කලින් හැදිච්ච එකක් නේ නෑ නෑ ඝන සංඥාව දැන්නේ තියෙන්නේ අතීතේ මම හිටියා එහෙමනේ සලකන්නේ එතකොට යාට මේ මේක ස්කන්ධ පහකට බෙදිලා ස්කන්ධ પરම්පරාවක් අතීතයේ තිබුණා කියලා නෙමෙයි යා සලකන්නේ අතීතේ මම හිටියා මම ඒ කාලේ ඔන්න දෙවි කෙනෙක් මම ඒ කාලේ ඇවිල්ලා බ්‍රාහමණෙක් මම ඒ කාලේ ඇවිල්ලා ඔන්න තිරිසංගත සතෙක් ඉතින් මෙන්න මෙහෙමයි මම හිටියේ. එතකොට මේ මම තනිකර ආත්ම දෘෂ්ටියක් මේ වර්තමානයේත් තියෙනවා. අතීතෙත් මම හිටියා. ඒ මම ගියාත්ම වෙන්න මෙහෙම. මේ ආත්ම මෙන්න මේ බඳු භවයක මම හිටියේ. එතකොට තනිකර එතනත් සක්කාය දිට්ඨිය තමයි තියෙන්නේ. දැන් ඒකනේ දැන් ඔය ස්කන්ධ ස්කන්ධ ගැන කරන විස්තරේදී බුදුරජාන් වහන්සේ වර්තමාන ස්කන්ධ විතරක් නෙමෙයි ස්කන්ධ වශයෙන් සලකන්නේ. අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්දා ඕලාරික සුකුම හීන ප්‍රනීත දූර දූර සන්තික මේ ඔක්කොම 11 ආකාරයක් පෙන්නනවානේ. එතකොට මේ ස්කන්ධ විග්‍රහය හරිම පුළුල්. අතීතයන් අතීතය හා සම්බන්ධ ස්කන්ධයන් අපි ආත්මීය ස්වභාවයෙන් තමයි සලකන්නේ. පුජ්‍යල භාවයෙන් සලකලා තිනවා. ඒතකොට මේ මේකත් උඩ රූපස්කන්ධයට වේදනා සංඥා සංඛාර විඥාන වලට අයිති. එතෙන්දී අතීත අනාගත වර්තමාන වශයෙන් උත් අපි පටලවා ගන්නවා. එතකොට මේක කඩා ගන්න අනිවාර්යයෙන්ම මේ මොහොතේ සිතක් ඇති වෙච්ච හැටි දැක්වීමෙන්ම තමයි ඒ කියන්නේ මනෝමූලිකව මේ කරන වැඩේ කැඩෙන්නේ. එහෙම නැත්නම් ඉතින් මේකට දිගටම ওই විදිහට හිත හිත යාම ඒක නවතින්නේ නැහැ ඇත්තටම මේක දැක්කේ නැත්තම් ඔව් ඒක තමයි. දැන් අර අපි කලින් දවසේ මතක් කරගත්තේ මේ මතක ඇති සමහර විට අර සබ්බාසව සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අතීතයේ මුල් කරගෙන එයා හිතන හැටි සෝ ඒවං අයෝනිසෝ මනසිකාරෝති මෙන්න මේ විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් එයා හිතනවා අහෝසිනෝ අසෝන් අහෝසිනුකෝ අහං අතීත මද්දාන එතන අතීතේ මම හිටියද අතීතේ මම හිටියේ නැත්ද අතීතේ මම කවුරු වෙලාද හිටියේ එහෙම නැත්නම් අතීතේ මම කොහොමද හිටියේ ඒ අතීතේ හිටපු කෙනා කොහෙන්ද ආවේ එතෙන්ට? මේ තනිකර ආත්ම දෘෂ්ටිය මත පදනම් වෙලා මම හිටියා කියන නැත්තම් මම හිටියේ නෑ කියලා මේ ආත්ම දෘෂ්ටියක් මත පදනම් වෙලා තමයි යා කල්පනා කරන්නේ. ඝන සංඥාවක් මෙතන තියෙනවා. තනිකර මෙතන අර අවිද්‍යාවත් මේ පුදුම විදිහට තියෙනවා. එතකොට ඒ වගේම සමුදන් දැන් සමහරක් වෙලාවට භාවනා කරනකොට සමත ස්වභාවයන් වල සමාධිගත වෙලා එතකොට ඒක ඇත්ත කරගෙන එතන එතන එතනදි සතිය යොදලා ඒ ස්වභාවය ගැන විශ්ලේෂණයක් කරගන්න බැරි වුණාම ඒකට අහු වෙලත් ওই වගේ වෙන වඩේ නේද? එතකොට එතන ඒකත් මිත්‍යා දෘෂ්ටියක්මනේ කියන්නේ. සතියට. දැන් ඒ කියන්නේ ඔව්. දැන් ඒ කියන්නේ සමාධියට අහු වෙලා යම් දෙයක් උපාදාන කරගෙන සමහරක් භාවනා කරනකොට එහෙමත් ඉන්න අය ඉන්නවනේ. කතා කරනකොට තේරෙනවා. එතකොට එතනින් ගැලවෙන්න නම් එතකොට ඒකත් නැත්තම් ඒ දෘෂ්ටියක් කරගන්න ඕනේ. වෙන්න පුළුවන්. ඒ දැරෙන ස්වභාවය ඒ කියන්නේ අරූප අරූප ස්වභාව. එතකොට ඒක ඇත්තයි කියලා ඉවරලා එතන ගහට විදර්ශනාවක් වැඩෙන්නේ නැතුව සමාධිය සමාධිය ඒකත් ඒක සමාධි තත්ත්වේ නිවනක් කියලා සලකන්න ඉඩ තියෙනවානේ නේද දැන් හිතන්න ආලාර කාලාරමට උද්දකරාම පුත්තට වෙලා තිබුණේ ඒකනේ. ඒකට ඉන් එහාට ඒගොල්ලන්ට යා ගන්න බැරි වුණා. එයා අවබෝධ කරගෙන තිබුණා අපි හිතමොන්න අකින්චඤ්ඤායතනෙ. අකින්චඤ්ඤායතනෙ නිවන කියලා හිතාගත්තා. අකින්චඤ්ඤාය තමයි ශ්‍රේෂ්ඨම தත්ත්වය. ඉන් එහාට දෙයක් නැහැ. ඉතින් මෙතනට ආවනම් ඒක තමයි ඉවරයි. මේක හරි. දැන් ඉතින් මම අවබෝධ කරගත්තා. මේක තමයි සත්‍යය. ඉතින් ආයතනය එයා ඒක දේශනා කරනවා. එයා ඒකේ අනිත්‍යව සමාදන් කරනවා. එයා ඒ පත්වෙච්ච මාර්ගයට යන පාරක් කියලා දෙනවා. හැබැයි ඉතින් පැටලවගෙන ඉන්නේ. ඒක සමාධි පැත්ත. තවත් කෙනෙක් ඉතින් සමාධි පැත්ත නෙමෙයි වෙන වෙන දෘෂ්ටි වලට එන්න පුළුවන්. ඒක ලෝකය ගැන දෘෂ්ටියක් නැත්නම් ආත්මය පිළිබඳ දෘෂ්ටියක්. භවයේ පැවැත්ම පිළිබඳ දෘෂ්ටියක්. රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද කියලා දෘෂ්ටියක් නැද්ද කියලා දෘෂ්ටියක්. ඉතින් අර මේ හරිම සියුම්ම යම් යම් තැන්වල හිර වෙන්න පුළුවන්. ඒ නිසා සමාජලාවට වෙන්නේ මුල් ටිකේ හුඟක් දෙනෙක් හරියට යනවා. හැබැයි අතරමඟදී නැත්නම් එහා තැනකදී වැරදි ට්‍රැක් එකකට වැටලා වැරදි පාරකට වැටලා හිර වෙනවා. දෘෂ්ටිගත වෙනවා. ඒ නිසා හරි අමාරේ මේ පට බේරගෙන හරියටම කොහෙවත් නොවැටි කොහෙවත් හිර නැතුව දෘෂ්ටිගත නොවි ඉදිරියට යනවා කියන එක හරි නුවණින් යාතු ගමනක් තමයි තියෙන්නේ. ඒකට උපකාරී වෙන්නම සතිය නේද ස්වාමීනි සතිය කියන්නේ සතියයි නුවණයි නුවණති නුවණ කියන්න වෙනවා දැන් ප්‍රඥා ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය ගැඹුරු වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ තේ ආර්ථයෙන් තමයි. එතකොට උන්වහන්සේ ලෞකික සම්මාදිට්ඨියක් හරහා මේ කර්මයේ කර්මඵලය අදහලා ඒ මට්ටමකුත් පෙන්න. හැබැයි එතනට සීමා නොවි ඒ ඊළඟට හිත සියල්ලෙන් නිදහස් කරගන්නා මට්ටමකුත් ලෝකෝත්තර සමාධිත්වයකුත් පෙන්වනවා. හොඳයි සවිදාස අපි බලමු මේ මේ මේ ටික කතා කළා මේ දෘෂ්ටි 62 අපි සැකවින් ඉදිරිපත් කළා ඊළඟට තව ටිකක් අපි බලමු බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්මයේ තුල සම්මා දිට්ඨියත් පොඩ්ඩක් මේකට ගාව ගන්න. ඒකට අපිට තව ටිකක් මේ සූත්‍රයට හොඳ අර්ථයක් දෙන්න පුළුවන්. තවත් ගැඹුරක් කතා කරන්න පුළුවන්. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට දුක්ඛව නිරෝධී බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධි රණවීරට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ අර වහන්සේ කියනා වගේ මේ පෞද්ගලිකාලේ අර මගේ අතීතයේ පොඩක් හිත සරිසරපු ගතියක් තිබුණානේ. අර බොහන්සේ කියනා වගේ අර මේ එතන මම ඉන්නවා මෙතන මම ඉන්නවා එතන තව කෙනෙක් ඉන්නවා වගේ හැඟීම හ්ම්ම් ඒ වගේ හැඟීමක් ටික කාලයක් තිබුණා ස්වාමීන් වහන්සේ දැනටත් තියෙනවද මන්ද අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ අර වහන්සේ දැන් අද සූත්‍රයේදී කිව්වා මේ අවිද්‍යාවක් නිසා තමයි සංස්කාර එන්නේ කියලා එතකොට ස්වාමීන් වහන්සේ මට අත්දැකීමක් තියෙනවා මට මට තේරෙන්නේ ඒත් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මට ද්වේෂ සිතක් ආවම මම ආනාපානේ බලන්න තමයි පුරුදු වෙලා හිටියේ. හැබැයි මේ පහුගිය දවසක අත්දැකීමක් ආවා. ඒ කියන්නේ හිතේ පිළීමක් ආවා ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී දැන් ඊළඟට පිළීමත් එක්කම අර කතන්දර ඇතුලෙන් කතාව පටන් ගන්නවා. ඒ කතාව පටන් ගන්න තැනදිම වගේ සතිමත් වුණාමම එතකොට ස්වාමීන් වහන්සේ වෙනදට නම් දැන් කතාව කියලා කියලා මම කටිනුත් කියවන්න පටන් ගන්නවා. ඒතර කටිනුත් කියවන්න නැතුව හිත ඇතුලේදීම කතාව එතනදීම නැවතුණා වගේ වුණා. මම හිතුවා ඒක ඔබ වහන්සේ කිව්වොත් හොඳයි කියලා දැකි අත්දැකීම. ඔව්. එච්චරයි ස්වාමීන් වහන්සේ දෙලොන් සරණයි. ඔව්. අනිවාර්යයෙන්ම දැන් ඒ කියන්නේ අපි පුළුවන් තරම් වෑයම් කරන්න ඕනේ ඒ වගේ මේ ඇතුලේ කතාව සංසිඳව ගන්න. ප්‍රපංච සමනය කියන එක අත්‍යවශ්‍ය අංගයක් විපස්සනාවේ. මොකද ඒ ප්‍රපංච සමනය කරපු හිතකින් වාසය කරන්න අපි වෑයම් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒ නිසා මේ අපේ හිත පෙළඹෙන්න පුළුවන් නැවත නැවත කියවන්න, නැවත නැවත කතා කරන්න. ඒතකොට මේ හැම අවස්ථාවකදීම අපි පරිසම් වෙන්න ඕනේ යාට ඕන්ට වඩා කියවන්න නොදී හිත නැවත නිශ්ශබ්ද කරගන්න. ඒතකොට නිශ්ශබ්ද වෙච්ච මනස ප්‍රිය කරන්න. ඉතින් ඒ කියන්නේ බුදුහාඳුර පෙන්වනවනේ ඒක. දැන් අර සාරිපුත්‍ර සානංශයේ බද්දක සූත්‍රයේදී පෙන්වන්නේ යෝචප පංචං හිත්වාන නිප්පපංච පදේ රතු ආරාධහීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං යම්සි කෙනෙක් මේ ප්‍රපංච අතහැරලා දාලා නිෂ්ප්‍රපංච තත්වයේ කෙනෙහිද එයාගේ හිතේ ඇල්මක් තියෙන්නේ ආරාධහීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං මේ සියලු බව බන්ධන වලින් නිදහස් කරන්නේ නිවන් සුවයට දැන් එයා ආරාධනා කරනවා නිවන් සුවයෙන් ඈත නෙමෙයි එයා ඉන්නේ නිවන් සුවයට එයා කිට්ටු වෙනවා එතකොට මේ නිෂ්ප්‍රපංච தത്വෙට තමයි එහෙනම් අපේ හිතේ ඇල්මක් ඇති වෙන්න ඕනේ. කියවන தത്വෙට නෙමෙයි. ඒ නිසා ඒ සඳහා වෑයම් කරනවා. මම තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ එතන මේ වේදනාවේ මනතදී හරි අල්ලගත්තොත් අත්තර කියවන්න නැතුව ඉන්න පුළුවන් වගේ. ඒකත් ඒකත් එක්තරා ක්‍රමයක් නම් තමයි. ඒ කියන්නේ අපිට අරමුණකට හිත දාලා අරමුණේ හිත නිකන් සමාධිමත් කළා හිත නිශ්ශබ්ද කරන්නත් පුළුවන්. ඒක සමත උපක්‍රමයක්. අර එහෙම අරමුණකට හිත නොදාත් නිශ්ශබ්ද කරන්න පුළුවන් ඉතින් තවත් වටිනවා. ඒක විපස්සනාවේ ගැඹුරක් කියත හැකියි. තව එක දෙයක් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් මේ දුක් වේදනාව වෙනකොට ඒක අපි මම හිතට පොඩි උත්සාහයක් දැනුවා ස්වාමීන් වහන්සේ මම ඒකට අකමැතිනේ. ඒකේ තියෙන අකමැත්ත බලන්න. එතන එහෙම ප්‍රයෝජනයක් තියෙනවද ස්වාමීන් වහන්ස? දුක් වේදනාවට තියෙන අකමැත්ත හිතේ ඇති වෙන අකමැත්ත බලන්නද? ඒක මට එක පාට මට හිතලා ඒක මට මේ ඒක නිකන් පොසිටිව් පැත්තෙන් බලන්න පුළුවන් ද දන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. කමක් නැහැ හැබැයි. ඒ කියන්නේ අපි දුක් වේදනාවක් පහළ වෙලා තියෙනකොට ඒකට හිතේ අකමැත්තක් පහළ වෙනවා නම් ඒ අකමැත්ත හඳුනා ගන්න එකේ වටකමක් තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේ දුක් වේදනාවට අපි මේ කායික දුක් වේදනාවට අපි මානසික දුකකුත් එකතු කරන හැටිනේ ඔය අපි තේරුම් ගන්න එතකොට. ඒතර ඒක තේරුම් ගන්න තේරුම් ගන්න අපි ඔය දුක් වේදනාව පහල කරගන්න නැතුව ඉඳී. ඒ කියන්නේ මනසේ ධම්නසක් මනසේ අර අර විශේෂී තියෙන පිළිකුලක් මනසේ අර දුක් වේදනාව විශේෂී තියෙන නිකන් ඝට්ටනයක් ඇති කරගන්න නැතුව ඉන්න දැන් ඊළඟට අපි වෑයම් කරાવી. ඔව්. ඒක මේ මං කියන දෝමනස්ස ස්වභාවයක් සමග හිතේ ඇතුළේ දෝමනස්ස ස්වභාවයේ ඒක හිතින්ම ඒ බලනවානේ ඒක. ඔව්. එතකොට ඒක අකමැත්තක් විදිහට නැතුව බලන්න පොඩ්ඩක් නිකන් පොඩි එෆර්ට් එකක් මම දැම්මා. හොඳයි හොඳයි. කිසි වරදක් නැහැ. ඒක හොඳයි. ඒක කරලා බලන්න. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. මේ ගොඩක් තේ සිද්ධ නැසන්නන්ස. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සර්ණයි ගරු ස්වාමින් වහන්සේ. ඔව් කියන්න ඇහෙනවා. ස්වාමින් වහන්සේ දැන් මේ ditthi සම්බන්ධයෙන් දැන් අපි ditthi ගත්ත වෙලා නම් ස්වාමින් වහන්සේ ඒ ditthියට අනුවනේ අපිට අපි ගන්න නිමිති ගැන වැටහීමක් දැනෙන්නේ. සක්කාය ditthියෙන් ඉන්නවා නම් සක්කාය දිට්ඨිය දැන් භවෙන් භවේ අපි ආවනම් සක්කාය දිට්ඨියත් එක්ක අපිට හැම හැම දෙයක්ම අපේ ඉන්ද්‍රියන්ගෙන් ඇහැට පේන කනට ඇහෙන හැම දෙයක්ම අපි සක්කාය විදිහටනේ ගැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් දැන් එතකොට ස්වාමීන් වහන්සේ මේකෙන් ගැලවෙන්න යම් මොහොතක හරි මේ දිට්ඨියෙන් මිදුනොත් තමයි සක්කාය දිට්ඨිය හිටිය කියලා තේරෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ප්‍රඥාව පළ වෙලා මේකෙන් මොහොතකට හරි ගැලවුණොත් විතරයි නේද ස්වාමීන් වහන්සේ අපි කලින් හිටිය තැන වැරදි කියලා තේරෙන්නේ. අනිවාර්යයෙන්ම. තේරුමත් නැහැ. අනිවාර්යයෙන්ම. මොකද එහෙම නැත්නම් ඉතින් අපි අර හිතන්න වතුරේ ඉන්නකොට වතුරෙමයි අපි ඉපදිලා තියෙන්නේ. වතුරෙමයි අපි ගත කරන්නේ. කවදාවත් වතුරෙන් එළියට අවිලා නැහැ. හිතන්න දැන් මාළුවෙක් ගැන. ඌ ඉපදුනේත් වතුරේ. ජීවත් වෙන්නේත් වතුරේ. කවමදාවත් වතුරෙන් එළියට ඇවිල්ලා නැත්තම් ඊට පස්සේ ඌට වතුර වතුරෙන් එළියේ ලෝකයක් ගැන කවුරුත් මොනවා හරි කිව්වොත් එහෙම අපි තුමු ඔන්න කැස්බෑවෙක් කැයිලා ඌට මේ එළියේ තියෙන ලෝකයක් ගැන කියනවා. ඉබ්බෙක් කැයිලා එළියේ තියෙන ලෝකයක් ගැන කියනවා. නමුත් ඌට හිතා ගන්න බෑ. අත්දැකීමක් නැහැ. නමුත් එතකොට එයාට යම් වෙලාවක එළියට එන්න හම්බුණා නම් සුළු වෙලාවකට හරි තේරෙන්න ගන්නවා මෙන්න මෙහෙමත් එකක් තියෙනවා. මෙන්න මෙහෙමත් මට ඉන්න පුළුවන්. මෙහෙමත් හැකියාවක් තියෙනවා මෙහෙමත් වෙනත් ලෝකයක් තියෙනවා කියලා එයාට තේරෙනවා. ඒ වගේ තමයි අපි එතකොට ඉඳලා තියෙන තනිකරම සක්කාය දිට්ඨියක පුජ්‍යල භාවයක් හදාගෙන සම්මුති හදාගෙන සම්මුති ඇත්ත කරගෙන ඒවා තුල සත්‍ය තියෙනවා කියාගෙන ඒක ඇත්ත කරගෙන තමයි අපි ජීවත් වුනේ. ඊට අපි මේ දහම ප්‍රගුණ කළා తాවකාලිකව හෝ ඒකෙන් ඉවත් වුණාම තේරෙනවා මෙන්න මෙහෙමත් தත්වයක් තියෙනවා. මෙහෙමත් හැකියාවක් තියෙනවා කියලා අන්න පොඩ්ඩක් හිතට යම්කිසි නිකන් ඒත්තු ගැන්වීමක් අවදි වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි දැන් වෑයම් කරන්න තියෙන බැරිද එතකොට මේ தත්ත්වය තව ටිකක් දිගට පවත්ව ගන්න. බැරිද එතකොට මේ தත්ත්වය තව දියුණු කරන්න කියලා ඊට පස්සේ ඉතින් වෑයම් කරන්නයි තියෙන්නේ. එහෙමයි. බොහොම පැහැදිලි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං දරුවන් සන්නයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව කල්යාණි මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයේ අද දේශනාවේ 10 වෙනි දෘෂ්ටිය විදියට කිව්වනේද ලෝකය අනන්තයි කියන එක ඒක ඉති ඒක දෘෂ්ටියක් වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? <laughs> ඒක තමයි. ඔය ඔක්කොම මතනේ. දෘෂ්ටියක් කියනකොට මේවා නිකන් දැඩි දැඩිව දාගත්ත ඔළුවේ දාගත්ත මත එතකොට. ඒතර එයා එයා වාදෙට පෙනබෙනවා මෙන්න මේ මත ඉදිරිපත් කරගෙන. ඉතින් මිනිස්සුන්ට හැදෙන එක එක පිස්සු තමයි. ඉතින් ඒතර එයා ඒක ඉදිරිපත් කරනවා අපි තුන්න පේපර් එකක් පළ කරනවා අද කාලේ විදිහට නම් ඊට පස්සේ ඒකට ඉතින් තව හරි එක්ක විරුද්ධ වෙනවා එක්ක ඒකට හායි කියනවා ඒක හොඳයි කියනවා ඊට පස්සේ එයා ඒකට ගෲප් එකක් හදා ගන්නවා. ඊසේ ඒක යා කියාගෙන ප්‍රචාරය කරන්න යනවා. ඊට පස්සේ ඒක ඒක යාගේ හිත බැහැගත්ත ලොකු මේ හිරවිලක්. ඉතින් ඒකයි වෙලා තින්නේ අපේ මේක දෘෂ්ටියක් කියලා ගන්න අපි මේ මේ තනිකරම මේ මේ මේ මොකද්ද කියන්නේ අතීතේ මම හිටියාය අතීතේ මම හිටියේ නෑය මෙහෙම වුණාය මෙහෙම වුණාය කියලා මටම අදාළ වෙන්නම ඕනෙත් නැහැ ලෝකෙ වෙච්ච වෙන මොකක් හරි මිනිස්සෙන්ට යම්සි ඉන්ට්‍රස්ට් එකක් තියෙන යම්සි කැමැත්තක් ඇති වෙන දේවල් අල්ලගෙන උනත් අපිට මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ඒ ඒ මතයට තවත් කෙනෙක් සමාදම් කරවන්නත් පුළුවන්. අපේ ගොඩ වැඩි කරගන්න, අපේ පිරිස වැඩි කරගන්න කියලා ඊට පස්සේ අපි මේ මතය බොහොම ප්‍රබලව, ශක්තිමත්ව ඉදිරිපත් කරොත් එහෙම ඉතින් ඒකට අහු වෙන තවත් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඊට පස්සේ මාව උඩින් තියාගන්නවා. ඊට පස්සේ මට ඒගොල්ලෝ වන්දනාමාන කරන්න ගන්නවා. මම තමයි ලොක්කා කියා ගන්න ගන්නවා. මට මුල් පුටුව දෙන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න මගේ අභිමානයක් වැඩෙනවා. ඊට පස්සේ හිතන්න ඒ අතරේ කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ ඔයා කියන මතේ වැරදි. මං කියන එක තමයි හරි. දැන් ඊට පස්සේ ඔන්න ගැටුමක් ඇති වෙනවා. මමයි එයයි අතර විතරක් නෙමෙයි මගේ ගෲප් එකයි මගේ කණ්ඩායමයි ඒගොල්ලන්ගේ කණ්ඩායම අතර ගැටුමක් ඇති වෙනවා. දැන් හිතලා බලන්න දැන් ඒ කාලේ දැන් ඔය මම හිතන්නේ ගැලීලියෝද කොහෙදනේ කිව්වේ මේ ලෝකය ගෝලාකාරයි කියලා. ඊට කලින් පිළි අරගෙන තිබුණේ ලෝකේ පැතලී කියලානේ. ඊට පස්සේ ලෝකේ ගෝලාකාරයි කිව්ව ඒ මිනිස්සයා මම හිතේ වසදීලද ඔය මැරුවා. මොකද ඒ තරමටදී මේ මිනිස්සු පිළිගත්ත මතේ තමයි ඉන්නේ. වෙනත් දෙයක් ඒගොල්ලන්ට පිළිගන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. එක්කෝ අලුතෙන් ඉදිරිපත් කරන මතය වැරදි. ඊට පස්සේ අරක ඊට පස්සේ මේ හරි දේ ඊළඟට යටපත් වෙනවා. ඉතින් ඒ වගේ අතරම මේ මේ මිනිස්සු තමන්ගේ බොහොම තර්කයෙන් වටහාගත්ත සීමිත නුවණකින් තමයි ලෝකෙට කරුණ ඉදිරිපත් කරන්නේ. බොහොම සීමිත සීමිත මේ නුවණක් තියෙන්නේ මිනිස්සෙකුට. ඒ සීමිත නුවණ පදනම් කරගෙන සමහරට ඒකට තර්කයකුත් දාගෙන තමයි යා ඉදිරිපත් කරන්නේ මතයක්. ඊට එයා ඒක හෙලා එයා ඒ මතේ ඉදිරිපත් කරන අතරේ අනිත් මත සියල්ල හෙලා දකිනවා. ඉතින් එතකොට ඔන්න ගැටුමක් ඇති වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි බුදුදහමෙත් අපි පිළිගන්නේ ලෝකය අනන්තයි කියන එක නේද? එතකොට අපිත් ඉන්නේ දෘෂ්ටියකද? නෑ ලෝකය අනන්තයි කියනට වඩා ලෝක විෂය අචින්තයයි කියලා බුදුහාඳුරු කියන්නේ. <laughs> ඒ නිසා ඒවා ගැන හිතන්න ලෝක විෂය අචින්තයි. ඒ නිසා يعني ඒවා ගැන කල්පනා කරලා කාලේ නාස්ති කරන්න එපා කියලා තමයි බුදුහාඳුරු කියන්නේ. මොකද ඊට වඩා අපිට විසඳාගත යුතු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ තමයි අපි ඉන්නේ දුකක. දැන් මම සංසාරයේ මේ සැරිසරමින් යන්නේ දුකින් දිගටම දුකට පාත්‍රෙමින් ඉන්නේ. ඒ නිසා මේ ලෝකයේ දිගද කොටද හතරස්ද රවුන්ද කියලා හොයන්න කාලේ නාස්ති කරන්න එපා. ඒක හොයලා ඉවරයක් කරගන්න බෑ. දැන් ඒ නිසා ඒකට කාලේ නාස්ති නොකර දැන් බලන්න කොහොමද මේ හිත නිදහස් කරගන්නේ. හිත ගලව ගන්න. දුකින් මිදහස් වෙන්නේ කොහොමද? එතන තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන න්‍යාය තියෙන්නේ. ඔව්. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි. සරණයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ජයංගට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සරණයි හැමදෙරනේ. ඔව් කියන්න. අන්නන්නේ දැන් දැන් මේ දවස්වල ටිකක් ඔය මේ YouTube එකේ Facebook වල එහෙම යන ඒ හමුදුර කෙනෙක්ගේ ටිකක් ඔය ගොඩක් යන මේ දේශනාවල් ටිකක් ඉඳන් මේක අහන්න ඉදුනේ. දැන් ඔය බුදුහාමුදුරුවෝ දැන් කියන දැන් ඔන පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් දැන් ওই ආයතන අන්තදි විඥානය කියන ඒවත් ඒව ඔක්කොම සංකල්ප ඊට පස්සේ දැන් අපි එහෙම දේවල් කොහෙද තියෙන්නේ ඒවා නිකන් සංකල්ප කියලා දැන් කියන්නේ මේ වෙලාවේ නිකන් හිතන්නේ නැතුව මේ වෙලාවේ මවා ගන්න නැතුව නිකන් ඉන්න තියෙන කතාවක් වගේ තියෙන්නේ එහෙමද නැත්නම් දැන් දැන් අපිට හිතට එන එක දැන් අපි අර view එකෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි එහෙම view එකෙන් ඉන්න එකද වෙන්නේ දැන් අරමත් කිව්වම ටිස්ච් යන්නේ මොකුත් නැහැ නිකන් මේ වෙලාවේ නිකන් ඉන්න එක තමයි වෙන්න ඕනේ. විතරයි කියලා. ඔව් <laughs> ඔව්. දැන් ඇත්තටම මෙහෙමයි මට නම් හිතෙන්නේ. දැන් හිතන්න දැන් මහත්තයාට කවුරු හරි කියනවා මේකේ සත්වයේ පුජ්‍යලයක් ආත්මයක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ මොනා කරත්. ඔයා මිනිහෙක් මැරුවත් එතන ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිහෙක් එතන නැහැ. ඔයාට ඒකේ පවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔතන ඔයා තුලත් කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. එතකොට මේක අපි ගත්තොත් ඊට පස්සේ අපිට ඕනනම් කෙනෙක් මරන්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්. මොකද ප්‍රශ්නයක් නැහැ නේ. මොකද මෙතන මම නැහැ. එතනත් කෙනෙක් නැහැ, එතනත් පුජ්‍යලයක් නැහැ. ඒතර මේක මේකදවට කෙනෙකුට හේතු කරන්න පුළුවන් අනාත්ම දර්ශනයකට. අනාත්ම දර්ශනයක් කියලා තියෙන්නේ. මෙතනත් කෙනෙක් නැහැ, එතනත් කෙනෙක් නැහැ. මේ මේ පීයෙන් යනවම වෙන්නේ. ඉතින් මේ මේ එක ධාතු කොටසක් තවත් ධාතු කොටසක් අස්සට ගියා. එච්චරයි උනේ. ඔහොම කෙනෙක් සමහරට ධර්මානුකූලව විස්තරයක් කරොත් එහෙම අපිට නිකන් හැඟෙන්න පුළුවන් මේක සත්‍යයි කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨියක් ඉදිරිපත් කිරීම තුළ මේ පැත්ත සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා වෙනවා. ඒතර අපිට එහෙම අනාත්ම දර්ශනයක් පදනම් කරගෙන මට කර්මයේ කර්මඵලය පැත්තකට දාන්න බෑ. ඉතින් එතකොට අපි එහෙනම් නුවණක් උපදව ගන්න ඕනේ අවිද්‍යාව ප්‍රහාණය කළා නුවණක් උපදව ගන්න ඕනේ මෙතන සත්පුජ්‍යලයක් නැහැ කියලා. ඒක ප්‍රතිපදාව කරහා ගිහිල්ලා කෙරෙන වැඩක්. ඒ බඳු ප්‍රතිපදාව සහිත මාර්ගයකදී අවබෝධ වෙන තත්වයක් තමයි මේ අනාත්ම දර්ශනයක් කියන්නේ. එතෙන්දී ආ සෑහෙන පදනමක් මත පිහිටාගෙන කුසල් අකුසල් වටහාගෙන සම්මාදිට්ඨියක් වටහාගෙන ඒකක් පදනම් කරගෙන තමයි යා තේරුම් ගන්න මෙතන සත්පුජ්‍යල භාවයක් නැහැ. මෙතන හුදු හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර එයා ඒ ක්‍රමානුකූලව ආපු ප්‍රතිපදාවක් කරහා ආපු ගමනක් තියෙන්නේ. එතෙන්දී යාට හිත පවත්වන්න දැන් උත්සාහන් දෙනවා. යා සත්පුජ්‍යල භාවයක් තනා ගන්න නැතුව සක්කාය දිට්ඨියක් ගොඩනගන්න නැතිව තමා තුලින් හෝ අනුන් තුලින් කියා ගන්නා පැති දෙකෙන්ම සත්පුජ්‍යල භාවයත් තනා ගන්න නැතුව සක්කායදිට්ඨිය ගොඩනගා ගන්න නැතුව ඉන්න යා වෑයමක් කරනවා. මේ අවබෝධය තුලින්. ඒ නිසා අපි මුකුත් නොකර සිටීම කියන එකත් එක්තරා මේ ධර්මයේ ගැඹුරු ගැඹුරු කාරණාවක්. සබ්බ සංඛාර සමතය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල සංස්කාර සමනය කළා වාසය කිරීම සම්බන්ධයෙන්. හැබැයි ඒකට එන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක නිකන් න්‍යායක් වශයෙන් හුදු තර්කයක් වශයෙන් ඉදිරිපත් කළා කියලා ඒක සාර්ථක වෙන එකක් නැහැ. අපි සතියක් දිනු කළා, සමාධියක් දිනු කළා, අපේ හිතේ මේ වැඩ කරන හැටි තේරුම් අරගෙන අපි මේකේ සංස්කරණ කරන ආකාරය තේරුම් අරගෙන අවිද්‍යාව කියන අවිද්‍යාව කියන්නේ මොකද්ද? එක පැත්තක අපිට කියන්න පුළුවන් ඝන සංඥා ඉවත් වෙන්න ඕනේ. තවත් පැත්තකින් කියන්න පුළුවන් සන්තති ගණයක් ඉවත් වෙන්න ඕනේ. තවත් පැත්තකින් කියන්න පුළුවන් මේ විපල්ලාස සත්‍ය ඉවත් වෙන්න ඕනේ. ඒ වුණොට හොඳ නුවණක් අවදි වෙන්න ඕනේ. ඒ නුවණ තුලින් දැන් ඔන්න එහෙනම් එයා වෑයම් කරනවා මේ හිත උපාදාන වලින් නිදහස තබා ගන්න. එතකොට අන්න සත්පුජ්‍යල භාවයක් තනා ගන්න නැතුව ඉන්න. ඊටවත් එතකොට අපි කිතම සංස්කාර නොකර ඉන්න. ඒ නිසා මේ බුදුදහමේ වුණත් හුඟක් ඈත තියෙන ගැඹුරු කාරණා අපිට නිකම් මුල් මට්ටමේදී ඉදිරිපත් කිරීම තුළ ඒක මම හිතනවා ඒ තරම් සාධාරණ නෑ ඒ තරම් සාර්ථක නෑ කියලා. ඒක නිකන් හරියට අර අපේ ලොකු සාන්නාංශය කියන උපමාවත් තමයි මට හිතෙන්නේ මේකෙන්දි වැදගත් කියලා. හිතන්න ඉපදුන ගමන් දරුවෙකුට අපි මේ බත් කවන්න ගත්තොත් එහෙම හොඳට වෑංජන් ටිකක් මිශ්‍ර කරලා මේ මාළු කෑල්ලක් දාලා අනම්මනම් ඔක්කොම දාලා යාට මේ බත් කවනවා. මේ ඉපදුන ගමන් මේ දරුවා අන්තිමට මැරෙන එක තමයි වෙන්නේ. දරුවා මැරෙනවා මොකද මේක දිරව ගන්න බෑ යාට. ඒතර අපි මේ ඉපදුන ගමන් දරුවට ආහාර දෙන්නේ නැහනේ. ඉපදුන ගමන් දරුවට ඔන්න මව්කිරි ටිකක් දෙවි. වතුර ටිකක් දෙවි. කොත්තමල්ලි වතුර ටිකක් දෙයි. ඒ වගේ එතකොට මේ දරුවාට දරා ගන්න පුළුවන්, දිරව ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ටික ටික තමයි යාව ටික ටික මුහුකුරා යාමකට මේරීමකට ලක් වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දිත් කියන්න වෙන්නේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව සිවන්තට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව් කියන්න. ස්වාමින් වහන්සේ කලින් අර මහත්මියක් කියපු කාරණේත් එක පොඩි අත්දැකීමක් කියන්නේ තුන වහන්සේගේ අදහස් දැනගන්නත් එක්ක ස්වාමින් මේ ඇතුලෙන් අරමුණු එනකොට කලින් එකට මේ මනාපමනාප අපිත් එක්ක ඇවිල්ලා ඒකොත් ඒකට මේ ඒකොත් එක නැති කරන්න හරි එහෙම වෙහෙසක් ගන්න එකක් තිබ්බ ස්වාමින් වහන්සේ. දැන් සමහරක් එන අරමුණු වලට අපි ගැටීමක් නම් එන්නේ. මේ එතකොට ඒකට අත දානව නැති කරන්න හරි මොන හරි එහෙම කරන්න. හැබැයි දැන් ගොඩක් වෙලාවට සක්මනක පරයන්කයක ඉතින් නේදා වැඩ අතර බොහෝ දුරට මේ තාමත් අත දාන එක තියෙනවා. හැබැයි මේ මුකුත් එනේ එන අරමුණට අතත් නොදා මේ ඉන්නේ කියන්නේ. යන්න ඉඩ හරි. ලීම් ගැටීම් හරි මොන හරි ඒ ස්වභාවය ආව. සමින්ස? ඔව්. ඒකට අත නොදා ඒක මේ. හරි. මුකුත් ඉන්න තරමට ඒකේ ගෙවීමක් තියෙන එකක් තේරෙනවා. එතන මෙහෙම නිරුද්ධ නැති වෙනවා වගේ ස්වභාවයක් අවුණාස් ස්වාමීන් වහන්සේ මේ. හොඳයි. ඒක හොඳයි. එතකොට දැන් ඒක දන්න නිසා එතන උදායින්දීමක් එහෙමයි. හොඳයි හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වගේ අර ටික ටික විපස්සනාව වැඩෙන්න වැඩෙන්න අපිට තේරෙනවා දැන් අපි මේකට මැදිහත් වෙන ගතිය දැන් අඩු කරන්න තේරෙන්න ගන්නවා. මොකද අපිට කලින් උනේ අපි මේ එන අරමුණට කෑලි අපින් දානවා සෑහෙන. අපි කෑලි මිශ්‍ර කරනවා. මේක හොඳයි කියා ගන්නවා. මේක දෙයක් කියා ගන්නවා. මේක මේක වටිනා දෙයක් කියා ගන්නවා. මේක භයානක දෙයක් කියා ගන්නවා. එතකොට මේ අපේ ආකල්ප මේ අරමුණට අපි මිශ්‍ර කරනවා. පස්සේ පස්සේ අපි ඒ අපේ ආකල්ප මිශ්‍ර වලකින්න වලකින්න දැන් අර අරමුණේ නිකන් සාමාන්‍ය නිරෝධ පේන්න ගන්නවා. එතන ඉතින් ඒතර මහ දෙයක් නෑ ඉතින්. එයා ඇවිල්ලා ඉන්නේ යන්න. අපි තමයි මේගොල්ලන්ට මේ කන්න බොන්න දීලා ඒගොල්ලන්ව මේ සපසාතු සාස්සලා ඒගොල්ලන් තියන් ඉඳලා තියෙන්නේ මෙච්චර කාලේ. අපේ කියාගෙන, මගේයි කියාගෙන, හොඳයි කියාගෙන, වටිනවා කියාගෙන තමයි අපි වැඩේ වරද්දගෙන තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ කොහෙදෝ යන කට්ටියක්. ඒ නිසා අපි මේ ඒ අවබෝධය ලබන්න ලබන්න අපිට තියෙනවා මෙච්චර මම දඟලන්න ඕනේ මට තියෙන්නේ නිකන් ඉන්න තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා යාවදෙන්. මට ගැට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ යන්න. මම තමයි මේ මෙච්චර කාලයක් වැඩේ වරද්දගෙන ඉඳලා තින් දැන් මට එච්චර දඟලන්න දෙයක් නැහැ. අධික වීරයක් හදන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ආවා. ඉතින් ආපු දෙන් මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ පැත්ත බේරගෙන මං ඉන්නකොට ඔන්න ඒගොල්ලෝ යනවා. මොකද අර තනියෙන් ඒ අරමුණට දිගු වේලාවක් රැඳී සිටින තරම් හැකියාවක් නැහැ. අපේ ශක්තියම උකහාගෙන අපේ ශක්තියම අරගෙන තමයි අන්තිමට අපිටම අයහපතක් කළා තියෙන්නේ. එතකොට අපි මේ අපේ පැත්ත බේර ගන්න බේර ගන්න. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා යාවේ මට තියෙන්නේ නිකන් ඉන්න තමයි. බොහොම පින්මෙන් සමහර තාම ටිකක් අත දානේ කොට ඔය යවෙනවා අය කරකම් මතක් කියලා. කවන්න ඒකේ වැරද්දක් නැහැ. අපි තව තව තේරුම් ගන්න තේරුම් ගන්න. එතකොට අර සංස්කරණ නොකර සිටීමේ කලාව අපි පොඩ පොඩ ඉගෙන ගන්නවා. හොඳයි හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව අශ්විනිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ මට දැන් අර ඉස්සර තරම් කේන්ති යන්නේ නැහැ. මට තේරෙනවා මේ කේන්ති එනකොටම තේරෙනවා මේ කේන්තියක් එන්නේ කියලා. එතකොට ඒක නැති වෙලා යනවා. එතකොට මේ ඉස්සර තරම් රාගයක් නැහැ. ඒකත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ඔබ වහන්සේ හිතන්නේ දැන් පැවිදි වෙන්න සුදුසු තත්ත්වයක ඉන්නවා. <laughs> අ දැන්ම කලබල වෙන්න එපා කියලා තමයි මට හිතෙන්නේ. තව ටිකක් කොහොම කරගෙන යන්න. ඒ කියන්නේ පැවිදි වීමම නෙමෙයි මෙතෙන්දී මට හිතෙන්නේ වැදගත් වෙන්නේ ඊට වඩා හිත බොහොම සතුටින් සැහැල්ලුවෙන් ඔය කරගෙන යන භාවනාව තව ටිකක් කරගෙන යන්න. ස්වාමීන් වහන්සේ මේ මේ පෞගේ දවස්වල තුවාල හැද්දක් අකුල් වල මට මේ සක්මන් කරගන්න බැරුව තිබුණා. ඊට පස්සේ දැන් මේ භාවනාව නැවත කරන්න ගියාම උනන්දු අඩුයි වගේ තේරෙනවා. ස්වාමීන් වහන්සේ කලින්ට වඩා. ඒක හදාගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක ටික ටික يعني හිමීට හිමීට හදා ගන්න දැන් අපි හිතමු අපිට අසනීපයක් හැදිලා ඒක පාටම ඉතින් අර හිටපු තත්ත්වයට එන්න අමාරුයිනේ. මොකද කයත් ටිකක් සමහරට දුර්වලයි. අපි අපි ක්‍රමානුකූලව ගොඩනගාගත්ත එකක් දැන් අඩපණ වුණා, මගදී කඩන් වැටුණා. ආයෙත් ඉතින් මුලින් දැන් හදන්න ඕනේ. ඒක ටිකක් වෙහෙස, ඇත්තම ටිකක් අමාරුයි. වැඩිය ඉතින් හිතට වෙහෙසක් දෙන්නත් එපා. ලකුවට අර කලින් හිටිය தත්ත්වය ඇති කරගන්න ඕනේ මම කියලා අධික මේ අපි කියමු ආසාවකින් අපේක්ෂාවකින් යන්නත් එපා. දැනට තියෙන தත්වය තුළ බොහොම සහනශීලීව සැහැල්ලුවෙන් පොඩ පොඩ දියුණු කරගෙන යන්න. ඒ නිසා අපිට මේ ගමන තුළ කඩාවැටීම් වෙන්න පුළුවන්, ඇදවැටීම් වෙන්න පුළුවන්. නමුත් නැවත නැගිටවා ගැනීමම තමයි වීරිය සම්පොජ්ජංගයක් වෙන්නේ. එතන මේ විරියක් වැඩෙන්න නම් ඔය වගේ හැලහැප්පීම් හරහා යන්න ඕනේ. ඔය වගේ බාධාවන් හරහා යන්න ඕනේ. අපි එතකොට තව තව ශක්තිමත් වෙනවා. හරි මේකත් මම ජයගත්තා. මේ වෙලාවේදී මේ වගේ අසනීපුණා. හරි මම මෙහෙම ක්‍රම හොයාගත්තා මේකෙන් ගොඩ එන්න. අපිම ක්‍රම සහ විදි හොයාගෙන පොඩ පොඩ ඉදිරියට යන්නයි තියෙන්නේ. ඔබ වහන්සේට ගොඩාක් පින් සාන්නස. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. දේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි සන්නහන්ස කමඨාන් වාර්තාවක් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් දැන් සම්බන පරියන්කේ ඉව යෙදුනට මේ කෙනියව වෙන වෙනම නෙවෙතුණාට මේ සේරම ටික එකක් වගේ සොයනහා සද්දකින්නේ. හ්ම්හ්. ඒ කියන්නේ එතනදා ජීවිතේ ඒ කියන්නේ ඒ කියන්නේ ඉබල සීමාවල් කැඩලා ඒවත් එකක් වෙලා වගේ තියෙන කෙනෙක්. අනිත් එක මේ කියන්නේ දේවල් මේ කියන්නේ ගත්තොත් එහෙම දේවල් බොඳ වෙන ගතිය තියෙනවා. ඒකම ඒකම සමහර වෙලාවට මේ දේවල් වලට කියන්නේ මේවා බුඳ වෙනවා කියන එක දන්න බවයි ඊට පස්සේ සමහර වෙලාවට ඒවෙන් ඈත් වෙන එකක් තියෙන සන්නහස. මිටින් මිටේ පරයන්කේ සක්මයි කියන මේ තුනම එකටම ගත්තොත් ඒවෙන් දුරස් වෙනවා. එතකොට අර ඇහුණක් නැහැ ඇහුණා වගේ කිසි ගාණක් නැහැ වගේ. ඒ කියන්නේ උත්තර ඉන්න බව දන්නවා. හරි. ඒක විස්තර කරන්න බෑ. ඒකම සන්නහස දැන් අය ඇහෙන්නේ නැතුව ගියා සමාවෙන් සයින් හන්ස. එතකොට ඒකම ඒකම තමයි තව එකක් අර දැන් බෙහෙස කියලා මම නම් කරපු දෙයක් තියෙනවනම් දැන් ඒක අර ඉස්සර හෙලි කරලා හෙලි කරනකොට ඒ සේරම කියන්න වෙනවනේ. එතකොට මෙහෙම කිව්වහම ලොකු වෙහසක් එනවා අත්දකින්නවා. ඒ කියන්නේ ඒක නම් ඊට පස්සේ දැන් ඒක දිහා බැලුවාම පහුගිය සැරේ මම කමඨාන් සුද්ධ කරගෙන උභාසය ඉස්පත් කළාට පස්සේ එහෙම ලොකු වෙහෙසක් ආවා. පස්සේ මම බැලුවා මේ මේ වෙහෙසත් එක්කම තිබුණා ඇයි එහෙම වෙන්නේ කියන එකට හේතුවක් විදිහට ඒ කියන්නේ ඒ දේ නම් කරනකොට ඒ කියන්නේ දේවල් බොඳ වෙනකොට ඒ සමස්තයෙන් එක වෙන් කරලා ගත්තා කියන්නේ දුකක් ඇති කරගත්තා කියන එක කියන. ඒ කියන්නේ එහෙම නොකර ඉස්සෙල්ලා දැන් ඉස්සෙල්ලාම නම් එහෙම ඒක ඒ කියනම දේ වෙහස ආවහම හුස්මට ගිහින් බලන හුස්ම නොදෙනී ගියාට පස්සේ ඊට පස්සේ ඒක දිහාම බලන් හිටියා. ඒක දිහාම බලන් ඉන්න එකත් පස්සේ ටික ටික කරගෙන කරගෙන ඒකත් දැන් වෙහසක් වගේ වෙනකොට පේනවා සමස්තයෙන් දේවල් වෙන්නකොට ඒවා ඉබේ එන යන ඒවා. ඒවට එහෙම ඉන්න යන්න ඉඩ දෙන්න අනිත් එක ඒක ගන්න එපා කියන එක. ඒකට හේතුව වුණේ ඔබ වහන්සේගේ දේශනාවක් අහන්නේ ඉති කුසෙක් කුටියට එනකොට ඔබ වහන්සේ ඒ කුසට කන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. <laughs> ඉතින් ඒතකොට මම බැලුවා මගේ සිද්ධියට ආලා මේ මොකද්ද මම මෙතන කරන්නේ කියන්නේ අර වෙහෙසට කැමැත්තක් තියෙනවා කැමැත්තකුත් එක්ක ඒක එනකොටම ඇති වෙනවා මනසෙන් ඒක ප්‍රතික්ෂේප කරන එකත් එක්ක ඒ කියන්නේ අර මේක ඔයාට ආවා කියලා ගන්නවා. يعني මේක ස්වභාවයක් අල්ලගත්තා. එතකොට මම එන එකක් තමයි ඒකින් මේක එකෙන් ඉවර කරගන්න නැත්තේ. වෙහසත් ඇයි කැල් කැල් වලට වෙන්තර මේ අමුණ අමුණ යන්නේ. ඊට පස්සේ මම මේ ඊට පස්සේ කරපුවාදී දැන් මේකම එකපාරට දැන් අර ලොකු සයනාංශ කියන ලොකු වෙහසක් එක්ක මොකක් හරි තේරුම් ගන්න දෙයක් තියෙනවා කියලා. ඒ වගේ මට දැනෙනවා මම ඒක දැන් ඉබේ එන යන එකක් ඒකත් ඔය තිබුණ දේ. ඒක ගන්න එපා. මොකද මේ වුණාට සිවුම් අර පාර සද්දේ සද්ද කියලා ගත්තේ නැතුවට අර තාම සිවුම් සිතවිලි කියලා සද්ද කියලා නම් නොකලට ඇතුලේ තියෙන මේ අර එන දේ මේ සිතවිල්ල මගේ කරගන්න සිවුම් ස්වභාවයක්. හ්ම් හ්ම්. ඒක නම් නොපලට. ඉතින් සංසේ ඊට පස්සේ මම ඒකත් ඔබ වහන්සේගේ දේශනා උපකාරී වුණා. කුසය කතාවත් එක්ක තාම තියෙනවා ඒකට කැමකට ඒ තියෙනවාට ඒ වගේ පුළුවන් ද කියලා එකපාරම මට වෙලා හිතුණා. ඉතින් මේ ඒකම දැන් ඒක තියෙනවා සංසේ. කියන්නේ ඒක වෙන් කරලා ගන්න නැහැ. ඒක නිකන් අර චුට්ටක් මේ ඉඳන් අර එකපාර වෙන්නේත් නැහැ. නිකන් මොකද්ද තියෙන ගානක් නැහැ වගේ. ස්වභාවය තමයි අත්දකින්නේ. හරි. ඔය වෙන්කර ගැනීම කියන එක පොඩ්ඩක් අපිට මෙතෙන්දී කතා කරන්න පුළුවන්. ඒ විඥානයේ ලක්ෂණය තමයි ඔය වෙන්කර ගැනීම. දැන් අපිට ඒතකොට නිකන් දේවල් දිහා දේවල් කියන වචනයත් ඉතින් නිවැරදි නැහැ. හිතන්න දැන් අපි කැලෑවක් දිහා බලන් ඉන්නවා. මේ කැලෑවේ විවිධාකාර ගස් జాති තියෙනවා. වැල් జాති තියෙනවා. අපිට හැබැයි එක ගහක් ඔන්න අපේ උනන්දුවක් ඇතිලා අපි ඒ ගහ වෙන් කළා දකිනවා මේ මුළු වනාන්තරේ. වෙන් කළා දකිනවා මේ කැලෑවේ. එතකොට ඔන්න අර කැලෑව කියන සංඥාවේ වෙනුවට දැන් මේ ගහක් කියලා අපි දුමු කොස් ගහක් කියලා අපි තුමු නුග ගහක් කියලා ඔන්න නුග ගහ කියලා එතකොට දැන් අපේ හිත එතනට බැහැගත්තා. එතනට නම් කිරීමක් කරා, ලේබල් කිරීමක් කරා. එතනට අපි යම්සේ අධික වර්ණකමක් දීපු නිසා තමයි ඒකේ හිත බැහැගත්තේ. හැබැයි අපි නිකන් අර කැලෑවක් කියලා සමස්තය වශයෙන් දකිනකොට එතන ලොකුවට කෙනෙක් හදා ගැනීමක්, මමෙක් හදා ගැනීමක්, දෙයක් හදා ගැනීමක් හිතේ රාග ద్వේෂ පැත්තක් එහෙම මොකක්වත් නැහැ. නිකන් අර සමස්තය දකිමින් ඉන්නවා. සමස්තයේත් හැබැයි හිත ඇලිලා නැහැ. අපි ටික ටික එතකොට යැවෙන්නේ ඔන්න ඔය වගේ පැත්තකට හිතේ නිකන් පැතිරිච්ච ගතියක් තියෙනවා. නොදකින්වත් නෙමෙයි. හැබැයි එකකට හිත යොමු වෙලා නැහැ. එකක නිමිති ගනිමින් ඒ ඒ ගත්ත නිමිත්තවල හැසිරෙමින් ඒවා අභිනන්දනය කරමින් ඒවායින් සතුටු වෙමින් ඉන්න ගතියක් හිතේ නැහැ. ඉතින් එතන තියෙනවා යම්සි අපිටම සහනයක් තියෙනවා. අර කලින් වෙන් කළා ගැනීම තුළ යම් ක්‍රියාවක් නේ තියෙන්නේ. එතන තියෙනවා යම්සි චේතනාපූර්වක බවක්. එතන තියෙනවා නැවතත් අපේ අර රුචි අරුචිකම් මේක එක්ක මුසු කිරීමක්. මෙතෙන්ද දැන් එහෙම එකක් නැහැ. මෙතෙන්ද අපි සැහැල්ලුවෙන් ඉන්නවා. හොඳ ඒවත් ඇති එතන නරක දේවලුත් ඇති, අපි කැමති දේවලුත් ඇති, අකමැති දේවලුත් ඇති. නමුත් දැන් මේ වෙලාවේදී එහෙම විශේෂ කැමැත්තක් අකමැත්තක් අපි කියන්නේ non judgmental කියලා. ඒතර මොකක්වත් විනිශ්චයකට යන්නේ නැතුව මේ දකිමින් ඉන්නවා. බලනවා නෙමෙයි, දකින්න. ඔව්. ඒ සනස. ඒ කියන්නේ සමහරවිට ඒව යන යනේන බව ඒ කියන්නේ ඒ දේවල් කියලා දැන් කියද්දි කොහට එහෙම අර එක එක ඒවා යනවා එනවා. එතකොට අර ඒකෙන් ගන්න හින්දා තමයි මේ මෙච්චර කාලයක් දුකක් හදලා තියෙන්නේ. ඒකේ ස්වභාවය යන්නේ නේක. ඒක මේ වෙන් කරලා ගත්ත එක අනිත් එක තමයි ස්වයන්හන්ස මේ දැන් මම ජීවිතේ ගත්තාම සමහර කෙනෙක් පුද්ගලයෙක් එක්ක ඇසුරු කරනකොට දැන් ගොඩ පීඩාවටපත් වෙලා ඒ තවමත් ඒ යම් කිසි අවස්ථාවකට කතා බහ කරලා සම්බන්ධ වෙන්න වෙනවා. ඒත් දැන් මේ මේකත් එක්ක කරා යනකොට තේරෙන එකක් තමයි සීමාවල් පනව ගන්නවා. දැන් අර ඉස්සර වගේ දැන් අර කෙනා කියන වචනෙත් එක්ක ඒක විනිවිද බලන ස්වභාවයක් කරලා අර වලක් වෙලක් වෙන එකක් වෙනවා. මේ ළඟට ගිහිල්ලා මෙයා කරනකොට දුරස්තයක් හදාගන්න කියන එක මට පෙර පෙරපුරුද්දට කෙරෙන්න හැදුවට අර පෙර විදියට හැසිරෙන්න ඒ ඔටෝ එක ගැලපෙන්නේ නැහැ වගේ කියලා දැනෙනවා. ඊට පස්සේ ආය හැදෙනවා මේකේ සීමා පනවන්න මේ අවස්ථාවේ කියන්න මේ කියන්නේ සමහරලාට ඒ කෙනාම නිකන් මේ රවට්ටන්න වගේ වචන පාවිච්චි කරලා කියලා නෑ ඒක විහිළුවට කිව්වකොට ඒක කියන්න හේතු වුණු කරුණත් එලි කරනවා. එතකොට මේ මෙන්න මේ කාරණේ කොහමයි අර තිබුණු එයාගෙම තියෙන මේකකින්ද තමයි කියන්නේ. ඉතින් මෙතනදී තව එකක් තමයි අත්දකින්නේ අර තව කෙනෙක් එක ගනුදෙනු කරද්දී ඒ යාළුවාගේ විශ්වාසත් මගේ කරගන්න ස්වභාවයක් තිබිලා තියෙනවා තියෙනවා ඒකිනුත් විඳවන ගතියක් හදාගෙන තියෙනවා තිබුණා දැන් ඒකත් ගැලවි ගැලවි යනවා ඒක යාගේ විදියක් එතකොට ඒකිට දුර්වලතාවය මගේ පැත්තට දාලා හදාගන්න ස්වභාවයක් තියෙනවා තාමත් වර්ධින තැන් තියෙනවා එහෙම කරගෙන යනවා සායනහස හොඳයි මට හිතෙනවා ගැටලුවක් නැහැ කියලා මොකද ඒ කියන්නේ අපි අපේ අපේ හිතේ තියෙන ආකල්ප මත අපේම දුක් විඳිනවා අපිට පුළුවන් නම් සංඥා දැන් උතන සංඥාවල එන්නේ හඳුනා ගැනීම විතරක් නෙමෙයි. ලකුණු වලින් අපි හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත දේවල් නැවත නැවත අපි පරිහරණය කරලා අපේ තියෙන රුචි අරුචිකම් මිශ්‍ර කරලා අපි perception එකක් හදනවා. යාගෙන යම්සි ආකල්පයක්. මේ ඇවිල්ලා හොඳ තැනැත්තෙක්. මේ ඇවිල්ලා මෙන්න මේ වගේ එක්කෙනෙක්. මේ ඇවිල්ලා මෙන්න මෙහෙම එක්කෙනෙක්. අපි ඒ පුජ්‍යලයෙන් වෙන් වෙන් වශයෙන් අරගෙන ඒ පුජ්‍යලයට ඈඳනවා perception එකක්. මා කරේ මා කරේ ආකල්පයක්. ඒ ආකල්පයෙන් ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි ඊට පස්සේ මම එයා දිහා බලන්නේ. මගේ හිතේ යම්සේ වර්ණ ගැන්වීමක් තියෙනවා එතන මේ පුජ්‍යලයා සම්බන්ධයෙන්. එතකොට අපි ඒක ඉතින් ඇත්තටම අපිට දැන් ඕකේ එක මට්ටමකදී ඕකේ ප්‍රයෝජනෙකුත් තියෙනවා. දැන් අපි දන්නවා නම් මෙයා මෙන්න මේ වගේ පුජ්‍යලයක්. මෙයා ඇවිල්ලා මෙන්න මෙහෙම ටිකක් අපි පරිසම් වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි මෙයාගේ වැඩ. එතන ඒ ඒ ආකල්පයේ එකතකින් අපිට තියෙන්නත් අවශ්‍යයි අපේ අපි කියමු ආරක්ෂාව පිණිස. තවත් පැත්තකින් හැබැයි අපේ හිතේ යම්සි විරුද්ධ භාවයක් තියෙනත් ඕනේ. හැබැයි මෙයා මෙහෙම වුණාට මේ මනුස්සයා වුණත් වෙනස් වෙන්නත් පුළුවන්. එයා හොඳ තැනැත්තෙක් වෙන්නත් පුළුවන්. නරකයෙන් සදාකාලිකව නරකක් නරකක් නෙමෙයි. සමහරට මේ මනුස්සයා යහපත් වෙන්නත් පුළුවන්. අඟුලිමාටත් රහත් වෙන්න පුළුවන්. කියලා ඉතින් එහෙමත් පොඩි අර විවෘත භාවයකුත් අපේ හිතේ පවත්වන එක වටිනවා. ඒකනම් සත්‍යව එකක් අර ඒ කියන්නේ එහෙම ඇදෙන්නේ ඒ මගේම තියෙන චිත්ත ස්වභාවය දැන් මම මද්දී කියලා හිතනවා නම් අර තියෙන එකක් තමයි අද්දකින් අර ඒක මට අද්දගෙන එකක් තමයි ඒක ත්‍රිව කරනවා. ඒ කියන්නේ මං මද්දී මං වැඩක් නෑ. එතකොට ඒක යාගේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ ප්‍රශ්නයක්. මගේ සිතුවිලි ඒ කියන්නේ මම විනාශ විනාශ කරගන්න ඕන තැන තියෙන මගේ. ඒක අර පිටතයි කරන්නේ තහවුරු කරන එක විතරක් කියන එකත් අද්දගෙනවා. ඒක මගේ පැත්තෙන් කරගත යුතු එකක් කියලා. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මම මගේ තියෙන ආකල්පය මත ඒතකොට අනිත් කෙනාට ඒක නිකන් ෆීල් වෙනවා නේද? ඒතර මගේ හිතේ යම්ස කෙනෙක් ගැන තියෙන ආකල්පය නිකන් අණුව තමයි නිකන් එයාත් ඒතකොට මාත් එක්ක හැසිරෙන්නේ. ඕක ඇත්තටම ඔය මේ මම මේ ළඟදී දැක්ක වීඩියෝ එක හැම තිබුණා ඒ අපේ නිකන් අර දැන් කොන්ෂස්නස් කියන එක විස්තර කරනවා අපේ විඥානය කියන එක හැම ඒ තරංග වලින් හැම ඒ මොකද්ද බෲස් කියලා කවුද මන්දා ඒ විද්‍යාඥයෙක් එයා පෙන්වන්න දැන් එතකොට අපි තව කෙනෙක් ඇසුරු කරද්දී අපි එයා විශේෂෙහි අපේ තියෙන නෙගටිව් ඍණාත්මක ආකල්පයක් පතුරවමින් නම් අපි එයාව කතා කරන්න එයාව හසුරවන්නේ එතනදී නිකන් අර එයාගේ තරංගයි මගේ තරංගයි අතර නොගැලපීම හරහා මොකද්ද එකක් වෙනවයි කියලා එයා ඉතින් විද්‍යාත්මකව කතා කරනවා. ඒ නිසා ඉතින් ඒගොල්ලෝ ඉතින් කියන්නේ අර අපි තුල හරි යහපත් ආකල්ප නිවැරදි අපි තුමු මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙනවා නම් එතකොට අපිටත් ආරක්ෂාවක් අනිත් කෙනාටත් ආරක්ෂාවක් සැලසෙනවා වගේ අදහසක් තමයි මට නම් ඒකෙන් හැඟුනේ ඉතින්. ඒ සනස ඒ කියන්නේ තව එකක් අර ඒක මගේ ඇතුළත එන එක මිර වෙන එකක් වගේ එකක්. ඒ කියන්නේ වැරදි හදාගන්න එන ස්වභාවයක්. ඒ කියන්නේ මේක පිළුම්බු කරනවා. එතකොට සමහර වෙලාවට ඒ සිද්ධවීම ආයෙ කරලා බලනවා මගේ පරීක්ෂ ඒ කියන්නේ මම ඒක කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඒක තාමත් මගේ වෙනවද කියලා. ඒකකින් මට අත්දක් කියන අත්දකිනේ ගත්තම මේ හැමෝම ඉගෙන ගන්න එක ඉන්නේ. එයාල පොඩියට හරි ඉගෙන ගන්නවා. ඒතර චුට්ට කාලේ ගත්තත් පොඩ පොඩ අර හැවෑරනවා වගේ එකක් වෙනවා කියන එකත් අත්දකිනවා. හොඳයි හොඳයි ගැටලුවක් නැහැ. පරිස්සමින් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි සයන්ස් ඔබ වහන්සේට බොහෝ පින් මාක පෙන්වීමට තෙරුවන් සරණයි සපරිණාංශ. හොඳයි හොඳයි. බුද්ධිරණ වීරට නැවත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඔබගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න. අසරයි සමිනාංශ. ඔව්. අනිත් සමිනාංශ මට තේරෙන හැටියට සක්මනක් තවදුරටත් කරගෙන යනකොට ඒක මට ඉෆෙක්ට් එකක් තියෙනවා. නමුත් අගයන්කියකුත් තවදුරටත් කරන කි ප්‍රයෝජනයක් තියනවාද කියලා වහන්සේගෙන් අහන්න ඕනේ ඉච්චරයි ස්වාමීන් වහන්සේ පින් සිද්දට. ඔව් ඒක ඇත්තටම ඉතින් අපි හිමීට තේරුම් ගන්න ඕනේ. දැන් සමහර දවස් තියෙන්න පුළුවන් අපේ හිත හරි වික්ෂිප්තයි. හිතට ආපු බාධා ගොඩක් තියෙනවා. හිතේ කැළඹීම් ගොඩක් තියෙනවා. ඉතින් එතකොට තමාට තේරෙනවා මේ සක්මණෙන් විතරක් වැඩේ කරන්න අමාරුයි. හිත ඊට වඩා විවේකයකට දාන්න ඕනේ. ඊට වඩා හිත තැම්පත් කරන්න ඕනේ. ඉතින් එතකොට පරයන්කකට යන්න. එතකොට හිත තැම්පත් කරන්න. මොකද එතන ඔය බොජ්ජංග පැත්තෙන් කියනවා නම් අපේ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග වලට යම් අවස්ථාවලදී තැනක් දෙන්න වෙනවා. ඉතින් අද අද දවසේ අපිට ඔන්න හුඟක් දෙනෙක් එක්ක මට කතා කරන්න සිද්ධ වුණා. හුඟක් දෙනෙක් එක්ක මගේ ප්‍රශ්න මට කතා මගේ ප්‍රශ්න හරි ඒගොල්ලන්ගේ ප්‍රශ්න හරි මාගේ ඔළුවට දැම්මා. නැත්නම් සමාජයේ ප්‍රශ්න ආවා. ඉතින් මොනවා මොන හරි ඔය හැලහැප්පීම් ගොඩක් සිද්ධ වුණා. එතකොට ඔන්න ආයේ හිත කැළඹිලා. හිත නිකන් අර තිබිච්ච සරල ශාන්ත සතුරු සහගත තත්ත්වය දැන් හිතෙන් ඉවත් වෙනවා. ආයෙ ඉතින් හදන්න ඕනේ. ඒතර එතන හදද්දී මේ ප්‍රඥාවම ධම්මවිචේ පැත්තම සමාහයට ඉදිරිපත් කරගෙන හදාගන්න බැරි වුණොත් අපිට කරන්න වෙනවා ආයි සමාධි පැත්තට දාන්න. හිත නිකන් පස්සද්ධියක්, සම්පහන්සනයක්, සතුටු කිරීමක්, සැහැල්ලු කිරීමක්, නැවත හොඳට තැම්පත්ව වාසය කිරීමක් කළා අර නිකන් පැරිච්ච තුවාලේ ආයි මේ සුවපත් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දවස 90 හිතේ ස්වභාවය අනුව තීරණය කරන්න මේ මොන විදිහටද අද මම මේ කටයුතු කරන්න ඕනේ කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිසිදෙන සනස්තරසන සනස්. හොඳයි හොඳයි. දැන් මම හිතන්නේ වෙනත් ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් අද අපි පැය දෙකක වගේ ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා.